අද පෙරවරුවේ කැලණිගඟට තෙල් වර්ගයක් මිශ්‍ර වී තිබීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය තුළට ගඟෙන් ජලය ලබා ගැනීම తాවකාලික වත්විට වීමට ජාතික ජල සම්පාදනා ජලාපහාර මණ්ඩලයට සිදු වුණා. මේ හේතුවෙන් කොළඹ, කෝට්ටේ සහ දිරිවලකල්ගිස්ස මහනගර සභා ප්‍රදේශයන්ට ජලය සීමා කර සැපීමට මණ්ඩලය කටයුතු කළා. දැන් අඹතලේ ජල පවිත්‍රාගාරය ඇසළ මගේ තත්ත්වය යථා තත්ත්වයට පත්ව තිබෙන නිසා නැවත සාමාන්‍ය පරිදි ජල යොදා හැරීම කටයුතු ආරම්භ කර බව දැනුම් දෙන්න කැමැතියි.